දැන් අපි ඒකෙදී එදා තීන්දුව කරගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකේ වගන්තියක් ඇතුළු කරන්නට මේක ක්‍රියාත්මක වෙන්නේ මැතිවරණ ක්‍රමයට සමගයි. නැත්තම් මේ මැතිවරණ ක්‍රමය අනින්න දෙන්නේ නැහැ කාටවත්. මැතිවරණ ක්‍රමය වෙනස් නොකර. 19 වෙනි සංශෝධනය බලාත්මක වන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධිත මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම තුලප කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංශෝධනය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා. ඒතකොට මැතිවරණ ක්‍රමය ඉතා ඉක්මනින් සම්මත කරගන්නවා. මේ ක්‍රියාත්මක කරන්න. මේක බලාත්මක වෙනකොට මැතිවරණ ක්‍රමයක් එන්න ඕනේ. ඒකයි කියන්නේ. ඒ කියන්නේ දෙක එකට එනවයි කියන එක.